මේක කවදා හෝ අපි තේරුම් ගත්තොත් අර සංඥාවේ තියෙන නිත්‍ය භාව වෙනකොට අනිත්‍ය ස්වභාවය මතුවෙනවා. සුඛේ ගත්ත වෙනකොට දුක මතුවෙනවා. ආත්මගත වේද අනාත්මේ මතුවෙනකොට ඒ පුද්ගලයාට මේ විවිධ ඒ බලන අරමුණ දිහා කරන භාවනා දිහාම විවිධ කල්පනා විවිධ ආකල්පෙන් පටන් ගන්නවා. මෙන්න මෙවුවා එක පිළිබඳව මධ්‍යස්තව දැනගන්න නම් කරුවචනාංශ අපිට පුංචි උපදේශයක් දෙන්නේ මේ සංඥාවල් අනිත්‍ය බව. මේ සංස්කාර අනිත්‍ය බව. ඒක නිසා ඉති සංඛාරං ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරස අත්ංගම මේ සංස්කාරයේ ඇතිවීමයි මේ නැතිවීමයි කියලා දැක ගන්න. ඒ වගේම මේ සංස්කාරයේ පහළ වීම සහ නැතිවීම දෙකම රූපයකට තියෙනවා වේදනාවකට තියෙනවා සංඥාවක් තියෙනවා සංස්කාරවලක් තියෙනවා විඥානෙක් තියෙනවා මේවා අඳුනගත්තට පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ මේ පහටම පොදු ලක්ෂණ තමයි මේ ඇතිවීම නැතිවීම දෙක සහිතයි ආනාපාන දිහා හොඳට බලනකොට ආනාපාන හොඳට පේන්න නැතුව යනවා ඒක ඕනේ වේදනාවක් පටන් අර ගන්නකොට අපි දුක් වේදනාව එනකොට එන්නේ නිත්‍ය එකක් වගේ නම හොඳට මෙනෙහි කරලා බලනකොට පේනවා දුක් වේදනාව පවා නැති වෙන සුළුයි. ඒ වගේම සංඥාවත් මෙනෙහි කිරීම කොච්චර මෙනෙහි කරන්න පටන් අරගත්තත් යම් කිසි ප්‍රදාශයක් ගියාට පස්සේ මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒ වගේම තමයි චේතනාව වශයෙන් මේ භාවනාවට ඇඟිලි ගැසීම සම්පූර්ණයෙන්ම නතර වෙලා කියනවා. ඒ වගේම තමයි ඒව බලන විඥාන පටි විපස්සනා වශයෙන් අරමුණ නැති වුණාට පස්සේ මූල කර්මස්ථාන නැති වුණාට පස්සේ සතිය සමාධියෙන් තොර නැතුව මේ පහළ ගතියකට නීරස ගතියකට ඉන්නකොට හිතම හිත විපස්සනා කරන තැනකට වැටෙනවා. ඉස්සල්ලාෙන් දැකපු හිත ඊගාව හිත විසින් දැකගන්න. ඒ දැකපු හිත ඊගාව දැකපු හිතෙන් දැකගන්න. මේකට කියනවා පටිවිපස්සනාව කියලා. ආන්නේ පටිවිපස්සනාව වෙනකොට ඒ යෝගාවචර තේරෙන පටන් අර ගන්නවා අවසානයේ ගැඹුරේම අඩියෙම මම මේ කියලා හිතාගෙන හිටපු මේ හිත කියන දේ පුදුමාකාර වෙනස් වෙන සුළුයි. මේක පිළිබඳව අපිට සංවේගය ඇති කරගන්න කාරණාවක් මතක් කරගන්න පුළුවන්. ඒ මොකද්ද? මේ ਸਰවඥාසේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල මේ පාදානස්කන්ධ පහම අඳුරගෙන තිබුණා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන්. ඒක නිසා ආධ්‍යාත්මික පැත්තට ගියත් පැහැදිලිවම කිව්වා ආත්මය තියෙන්නේ රූපේ නෙවෙයි. ලෝකේ අඳුර ගන්නවා ආධ්‍යාත්මික තියෙන රූපෙත් වෙන්න පුළුවන් කියලා. නමුත් ආධ්‍යා මේ සාමාන්‍ය ලෝකේ ආධ්‍යාත්මික tattර ගියකන ඒ රූපෙට දුක් දෙන්න ලෑස්ති දුක්ට දීලා හෝ භාවනා කරන්න ලෑස්ති. ඒ නිසා ඒත් පිළිගන්න කැමති වුණා ආත්මයේ තියෙන රූපේ නෙවෙයි. හැබැයි නාම ධර්ම වල. ඒක නම් තියෙනවා. ඊට පස්සේ කට්ටියක් නාම ධර්ම වශයෙන් හුදෙට වේදනා ආදාරලා බලලා කිව්වා රූපෙත් නෑ වේදනාවෙත් නෑ මේ සංඥා සංඛාර විඥාන කියන තුනේ වෙන්න පුළුවන් මොකද මේ තුනේ ඉතාමත්ම වංචනිකයි මේ තුනේ ඉතාමත්ම සූක්ෂමයි ඒත් වේදනා රූප කියන දෙක නම් අල්ලතයි ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවාට රූපය ආත්මේ නෑ කියනකට වැඩි උසස් දර්ශනයක් ගන්න පිටසක් වශයෙන් ඊට පස්සේ තව පිටසක් ගණන් කරලා කිව්වා මේ අතරමැද මේ සංඥාව තමයි මේ ඔක්කොම කරන්න නිසා සංඥාව කවදාකවත් ආත්ම වෙන්න බෑ. ඒ තරම්ම ඒක ස්ථිර සාර පවතින දෙයක් නෙවෙයි. බොහෝ වෙනස් වෙන සුළු දෙයක්. හොඳටම බලපු කට්ටිය කිව්වා එහෙනම් රූපේ වේදනාව ගැන සංඥාවෙත් නැහැ. ඒ සංඥාව දැනගත්ත ගමන්ම වෙන දෙයක් තමයි යෝනම කෙනෙකුට මේ අනුන්ගේ වැඩට හෝ තමන්ගේ වැඩට හෝ ස්වභාව ධර්මයට හෝ ඇඟිලි ගැසීම අඩු කරන ගතියක් එන්න පටන් ගන්නවා. වෙනදී අන්න අරලා බලන්න පුළුවන් ගතියක්. නැත්නම් චේතනා පාල කරලා දැඩි මතිමතාන්තර වෙන්නේ අපි මූල ධර්මවාදීන් කියලා කියන්නේ ඒ தත්තට යන්නේ අන්නේ ඉතින් ඊට පස්සේ තේනවා මේ චේතනාවත් ආත්ම වෙන්න බෑ මොකද චේතනාව අපේ වාසියට මෙහිටින්නේ නැහැ. නමුත් සත්වචනන්සේ පහළ වෙන කම්ම කිසිම කෙනෙකුට බැරි වුණයි කියලා කියනවා විඥානයේ ආත්ම නෙවෙයි කියලා කියන්නේ. ඒකත් ඉඳලා තියෙනවා මේක මේ පොතු අරගෙන පොතු අරගෙන ගියාම සාරය කියලා ගන්න තියෙන විඥාන කෝෂය තමයි. විඥාන කෝෂය නම් ආත්මේ තියෙනවමයි කියලා එක තමයි තිබුණේ. නමුත් සර්වචන් වහන්සේ පමණමයි කිව්වේ මේ විඥාන කියන එකෙත් අනිත්‍ය භාව දුක්ඛ භාව තියෙනවා. ඒකෙත් ආත්මේ නැහැ කිය. අන්න එතෙන්ට එන්න නම් විපස්සනාවේ පටිවිපස්සනාව කියන පටිසංඛානුපස්සනාව කියන එතෙන්දි තමයි තේරෙන පටන් අරගන්නේ මේ හිතට හිතම විපස්සනා කරන්න පුළුවන් තත්යකට එනවා. ඒකෙදි අටුවාව පෙන්නනවා අපි ඇඟිල්ලක් දික් කරලා ඒ ඇඟිල්ලෙත් උඩ අපි තබරගල දික් කරයි කියලා කියමු. ඒ ඇඟිල්ල උඩ කවදාකවත් ඒ ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. තව විදිහකට කියනවා මහායාන අදහසක් වශයෙන් ලෝකේ තියෙන හොඳම කඩුව අරගත්තොත් ඒ කඩුවට ඒ කඩුව කපන්න බෑ. එහෙම නැත්නම් ලෝකෙ දෙන හයියම ලෝහය ගත්තොත් දියමන්ති දියමන්තිල දියමන්ති කපන්න බෑ. නිසා විඥාණයෙන් විඥාණය කපන්න බෑ කියන එකයි ගත්ත මතේ. සර්වඥාන්සේ දේශනා කරේ මේකයි ඉස්සල්ලා ඇති වෙච්ච හිතෙන් පස් පස්සේ ඇති වෙච්ච හිතෙන් ඉස්සරහට කපන්න පුළුවන්. එහෙම නැත්නම් තබරගිල්ල මහපටැංගිල්ලකින් අල්ලන්න පුළුවන්. ඔතෙන් ගියාට පස්සේ තමයි ඒ හිත හිත විසින් විඥානය කරන තැනට විපස්සනා කරන තැනට එනකොට විපස්සනාවේ අන්තිම කෙලවරට යනවා. මෙතෙන් යනකොට අනිකුත් සේරම දේවල් පුළුවන් තරම් උපේක්ෂා ශක්තියට වැටෙන්නේ සම්පූර්ණ භාවනාව ඉබේ සිද්ධ වෙනවා. වරින් වර රූප ඡායා පේනවා. වේදනා ඡායා පේනවා. සංඥාවල ඡායා පේනවා. Taman මේවා වෙනස් කරන්නේ අතපය පොඩ්ඩක් වෙනස් කරනවා කිව්වත් පේනවා. ඒ වගේම හිත හිත විසුකුත් දකින්නවා. ආන විතර දිගට යන්න යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා හොඳට ධර්මාවබෝධය කියන්නේ සුතමේ ඥානයේ සහිතන තමන්ට අරමුණෙක් කියවා දැමීමක්, ඉන්න ඉරියව්වෙක් කියවා දැමීමක්, කෙලෙස් වලක් කියවා දැමීමක් සිදු වෙනකොට දිගට කරගෙන කරගෙන යනකොට තමයි ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ තේරෙගෙම එක් ගොරෝසු දේ සියුම් දෙයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ සියුම් දේ වඩා සියුම් දෙයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ සංඥාව එන්නේ එන්නේ එන්නේ සියුම් සංඥා මාර්ගෙ ප්‍රතිස්ථාපනය වෙනවා. චේතනා එන්නේ පුංචි චේතනා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අන්තිමට හිත හිතෙම ප්‍රතිස්ථාපනය කරන තැන තමයි යන්නේ. මෙන්න මේක කියන්නේ සර්වචනාංශේ මතක් කරලා තියෙනවා ලෝකයේ තියෙන සංස්කාර ධර්මයන් අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය සංස්කාරයක්මයි නමුත් අනෙක් සියලුම සංස්කාරයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපකරණයක් වශයෙන් අපි ඉදිරිපත් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඒක තමයි ලෝකේ තියෙන ඊටාම සියුම්ම සංස්කාර කොච්චර සියුම්ද කියලා කියනවනම් ඒකට පුළුවන් ලෝකෝත්තර අන්තිම ගේපතනයි සමාවෙන්න ලෞකික අන්තිමට ගෙවා දාපු තැනයි ලෝකෝත්තරයි ගත ගන්න පුළුවන් තරමටම සිව්. ඒක අන්තිම දිසුනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පමණයි. ඒ මාර්ගයත් කෙවා ධම්මෙන් කියලා තමයි ওই විඥානය ජීවන තැන්න යන්නේ. විඥානස්කන්ධයගේ කෙවා ධම්මෙ වල සිදු වෙන්නේ. අන්න එතෙන්ට යනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන වගේ එකින් එක එකින් එක ඇති වෙන නැති වෙන හැටි බලාගෙන කෙවා ධම්මෙ තමයි සිදු වෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා ඉස්සලා සංඥාව මේ වස්තුව කඳුර ගන්නකොට සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා තුනක්. හැමදේම අර වඩුවා ලීවල ඇඳ ගන්නවා වගේ සංඥා මාත්‍රෙන් තමයි මොනවක්වත් දන්නේ නැති කෙනා ප්‍රත්‍යක්ෂ ලෝකේ හැසිරෙන්නේ. ඔය භාවනා කරන යන්නේ කරන දන්න මේවා සංඥා පමණයි. ඊට පස්සේ ඔව් ඒවා වෙන්කොට හඳුනා ගන්නා විඥාණය සංඥා නැතුව උනත් කරන්න පුළුවන් බව. ලකුණු තබන්න නැතුවත් කරගන්න පුළුවන් බව දැනගත්තට පස්සේ සංඥා විඥාන කියන දෙක අතර වෙනස තේරුම් ගන්න. ඒ වේගුම් අරගෙන ඉවරලා මේ දෙකම අනිත්‍යයි දෙකම දුකයි දෙකේම ආත්මේ නැහැ කියලා තේරුම් අරගන්න නම් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට උපමාවක් දෙනවා පොඩි ළමයෙක් ශ්‍රී ලංකාවේ ඉන්නකොට ඒ ළමයාට බර හොඳ රතු හොඳ කහ පාට ගල් කැටයක් අහුවෙනවා. ඒ ළමයා ඒක ගිහලා අම්මට දෙනකොට අම්මා කියනවා අනේ පුතේ මේ රත්තරන් කෑල්ලක් නේ. ඊට පස්සේ අම්මා ඒක තියාගෙන ඉන්නවා. අර දරුවා තේරුම් ගත්තේ නැහැ ඒකේ බර ගැටයක් කහ පාට ගැටයක් විතරයි දරුවා දැක්කේ. ඒක නිකන් සංඥා ගැනීමක් පමණයි. ඊට පස්සේ අම්මා ළඟට යනකොට මේවා මේක අසුචි පිටක් නෙවෙයි. එහෙම නැත්නම් මේක පිත්තල කැලක් නෙවෙයි. මේක රත්තරන් බව අම්මා දන්නවා. එතකොට අම්මා වෙන්කොට දැනගන්න ඥානෙ විඥානෙ වාගේ. ඊට පස්සේ අම්මා කවදා හරි ගිහිල්ලා රත්තරන් බඩු වතුර දාන මනුස්සයෙක් ළඟට ගිහිල්ලා උරගලේ කාලා බැලුවට පස්සේ තමයි මේ මනුස්සයා හරියට කියන්නේ මේක කැරට් කීයක රත්තරන්ද කොච්චර බන්ද කොච්චර මිලද කියලා. ඒ වගේ තමයි ප්‍රත්‍යක්ෂ. ඒක නිසා අපි මම විපස්සනා භාවනා හැමදම පටන් අරගන්නේ සංඥාවෙන් තමයි. අපි සංඥාවක් කවල සංඥාවක් පොවල තමයි පටන් අරගන්නේ. නමුත් ඒක ගෙවා දමා ආගෙන ඉදිරියට යනකොට තමයි අපිට තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ ඒ සංඥා නැති වුණා. එනතම් මෙනෙහි කිරීම නැතුව වුණා. භාවනා සති සමාධි දෙකදී වුණා ඉදිරියට යනවා. ඒ ඉදිරියට යනකොට ඒ චේතනාවන්ගෙන් තොරව මේක යනකොට තමයි ඇත්තටම විපස්සනා කියලා එකට කියන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට මතක් කරනවා විපස්සනා භාවනා කියනකොට මූලික ප්‍රධාන ඥානයේදී මේ දේවල් ඒ වශයෙන් දැකීම පමණයි අවශ්‍ය කරන්නේ. දැකින්න තුවර නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරත් ඒක චේතනාවක් බවටපත් වෙනවා. ඒක නිසා විපස්සනා ඥාන යහට යන්න යන්න ගැඹුරු විපස්සනා ඥානෝට යන්න යන්න යන්න යන්න යෝග අවශ්‍යතාවට තියෙන්නේ ලංකක් කරන්දියා පැත්තකට බලා ඉන්නවා වගේ බොහෝ වෙලා බලන් සිටීමෙන් තමයි මේ ප්‍රවාහයට සංස්කරණය කරන්නේ නැතුව පැත්තකට වෙන්න පුළුවන් ඉලේ දාට විඥානය කොටු වෙනවයි කියනවා විඥාණයට විඥානේ දකින්න විතර භයානක දෙයක් විඥානේ කවදාකවත් අත්දැක ගන්න කිව්වා. ඒසක් කියනවා මුළු ලෝකේ කවදාකවත් පෘථග්ජන ලෝකේ විඥාණයට විඥානේ හමු වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම Taman තමන්ට හමු නොවීම පිණිස මොකක් හරි නාම රූපයක් මවමව තමයි ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ විඥානේ මායාකාරීක වගේ. ඒකට තියෙන භයානකම දේ නැත්නම් විඥානයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය විඥාණයට වැටහීමට තියෙන භයානකම දේ තමයි විඥාණයට විඥාණය මුණ ගැසීම. ඒක වෙන දවස් තමයි මාර්ග ඥානි කියලා කියන්නේ. ඒ තාකල් විඥාණය මොකක් හරි නාම රූප දෙකක් මවමින් ඒ මතින් Taman සංගවී ගැනීමට ගන්නා ප්‍රයත්නයක් කරනවා මායාකාරයක් විසින් නැති දෙයක් ඇති දෙයක් වඩපත් කරනවා වගේ. ඒ නිසා විඥානය කොටු කරලා කොටු කරලා කොටු කරලා අන්තිමට මිනිමරුවේ හරියට නඩු සාක්ෂි අහලා අහලා ඔහු විසින්ම මම මේක වැරද්ද බාරගත්තා කියලා පාපොච්චාරණය කරන තැනට යනකම් ඒ විඥානයේ ස්වභාවය පෙන්ව දෙන්න තමයි අපි ඉදිරිපත් කරගත්තා වූ රූප ධර්මත් මතුවෙනා වූ නාම ධර්මත් ගෙවමින් ගෙවමින් ගෙවමින් යනකොට මේ කියන විඥානයේ විසින් විඥානයේ කොට විවසිත වෙනවා. එදාට තමයි අර සර්වඥන්සේ පහළ වෙන්නේ ඉස්සර ලෝකේ තිබුණා නම් ආත්මයේ තියෙන විඥානය කියලා ඒකෙත් විඥානය නෑ මේ ආත්මයක් නෑ ඒ මොකද විඥානේ විඥාන වශයෙන් දැක ගැනීමට විචි දවසේ පේනවා ඒකේ තරම්ම ශීක්‍රින් වෙනස් වෙන දෙයක් හේතු ධර්ම මත පහළ වෙන දෙයක් නාම රූප මත පහළ වෙන දෙයක් ඒ නාම රූප ධර්ම විදිනවා නම් විඥානෙ විදිනවා. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරන්නේ පේන බින්දු උපමා රූපක්. රූපේ නිකන් ගඟක ගහගෙන යන පෙන පිටක් වගේ. ඔකේ මොන්නම ආහාර පද්ධතියක්වත් නැහැ. වේදනා බුබ්බුල උපමා. ඒක ඇති එක බුබුලක් වගේ තමයි පෙන බුබුලක් වගේ තමයි වේදනාව. සංඥා මර්චු උපමා. සංඥාව හරියට මිරිගුවක් වගේ. සංඛාරා කදලි කූපම. ඒක නිසා කේල් කඳක් වාගේ පතු ගහන පතු ගහන ගියොත් ඒක ඇතුලේ මොනවාක්වත් ඇතුලේ ගන්න දෙයක් නැහැ. මේ මාය උපමා විඥාන. විඥානේ මායාවක් වාගේ. මේ ඔක්කොගෙම කියනවා එකට එකට වෙනස් ලකුණු. අපිව පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කළා රූපයේ කියන මේ ලක්ෂණ වේදනා කියන මේ ලක්ෂණ සංඥා මෙහෙමයි සංස්කාරය මෙහෙමයි විඥානය මෙහෙමයි නමුත් මේ ඔක්කොටම නැත්නම් මේ ස්කන්ධ පහටම පොදු ලක්ෂණකුත් තියෙනවා ඒ මොකද්ද මේවා තේරම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා අනිත්‍යයි. ඇති වෙන නැතිවීම දෙක ගන්න. අන්නේ ඇතිවීම නැතිවීම දෙක ගන්නවා නම් කිසිම දවසක අපි දැඩි මත ධාරී වෙන්නේ නැහැ. රූපයක් දැක්කයි කිව්වත් අපි ඒ රූපේ දන්න ඕන තරම් වෙනස් වෙන්න අපට ඉඩ තියෙනවා. ඒ වෙලාවේ දැකපෙකින් එච්චර ඉච්ඡාකාර අදහසක් ගන්න බෑ. අපි දැකලා නෙමෙයි අතගාල වේදනාවක් වින්දයි කියලා කියනවා. ඒක උනත් වෙනස් වෙලා පුළුවන්. අපි ඒකේ සංඥා ධානය ඊගාදාසෙත් දැක්කයි කිව්වා. ඒකත් වෙනස් වෙන්න පුළුවන්. අපි මේක හැඩගස්සලා මේක අතට නතු කරගෙන සංස්කරණය කරලා කියනවා. ඒත් වෙනස් වෙන්න පුළුවන්. අඩු ගන්න කියනවනම් මේ සේරම දකින විඥානයේ පව වෙනස් වෙන්න පුළුවන් නම් අපිට තේරුම් ගන්න වෙනවා මේ පංචස්කන්ධයේ වෙනස් වෙන සුළු ගතිය තියෙනවා නම් වෙනස් නොවන සුළු ගතියක් අනිවාර්යයෙන්ම ලෝකේ තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණය පාඩපත් උනේ. ඒක ඉස්සල්ලාම අපි දකින්න රූපයාගේ ක්‍රමක්‍රමික ඒවා දැවීමේ වේදනාවගේ ඒවා දැවීමේ සංඥා සංස්කාර විඥාන කියන එකේ ඒවා දමන ඒවා දමන යනකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ රූප පිළිබඳව ඇත්තා වූ උපාදානයි සංඥා පිළිබඳ ඇත්තා වූ උපාදානයි සංස්කාර පිළිබඳ ඇති උපාදානයි සංස් මේ විඥාය සංඥා පිළිබඳ උපාදාන විඥාන පිළිබඳ උපාදාන කියන මේ තේරම අතරමඟදී අපිට ඇති වෙච්ච ලෙඩක්. ප්‍රසේරම අයින් කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් දේවල් සේරම දුකක්. මේක අයින් කරනවා කවදාකවත් දුකේ කෙලවරක් නැහැ. ඒ නිසා සරුවචන දේශනා කරලා කියනවා මහණනි උඹලාගේ උඹලට අයිති නැති දේවල් අතාරපන්. කෝක මේ බයිබලේ කියලා කියනවා. කයිබදලා කියනවලු ජෝර්ජ් ඇතුරන්ට අයිතිය ජෝර්ජ් ඇතුරන්ට දීපල්ල. ඔය මුදල් ඇමතිවරයා නෝට්ටු රට කාලේ හැම නෝට්ටුකම අසංකල තියෙන එයාට අයිතිය. ඕක දීලා දාපුවම ඉවරයි. ඕක තියාගෙන ඉන්න තාකල් කරනවා. අපි හිතන සල්ලි වලින් තමයි හේරම කරන්නේ කියලා. ඇත්තටම සියලුම දුක් ඇති කරන්නේ සල්ලි වලින් තමයි. ඒක අපිට අයිති නැද්ද දීලා දැම්මට පස්සේ පුදුමාකාර දහසක් තියෙනවා. නිසා මේ රූප පිළිබඳ ඇලීම, වේදනා පිළිබඳ ඇලීම, සංඥා පිළිබඳ ඇලීම, සංස්කාර පිළිබඳ ඇලීම, විඥාන පිළිබඳ ඇලීම ප්‍රකට තාලෙන් අඩුවන්නේ බබාලා ගාවක් නැහැ. ඒකට කියනවා ඒවා ඇති කළ දීලා තියෙන්නේ පස්සේ ඇති වෙච්ච අබ්බැහි නිසා. ඒ නිසා මේවා අබ්බැහි බව වෙනස් වෙන සුදු දේවල් බව දැනගෙන ඒ වගේ ප්‍රමාණය සලකලා පටයුතු කරනවා නම් සත්‍යයෙන් සම්පජඤ්ඤයෙන් පැහැදිලිවම කියන්න පුළුවන් මේවා අයින් කළ හැකි දේවල් අපි ළඟ තියෙන අයින් කළ හැකි සෑම දෙයක්ම දුක පිණිස පිටනවා. එනිසා අපිට අයිති නැද්ද අපි දෙන්න ඕන. එනිසා සමහරු මේ රූපය ගැන දැනගැනීමෙන් පමණක්ම නිවන් දකිනවා. මොකද ඒකෙත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය. ඒ වගේම සමහරු වේදනා ගැන බලලා වේදනාවන පස්සනාවෙම සෝවන් වෙන්න පුළුවන්. සංඥාවට පුළුවන් සංස්කාරවලට පුළුවන් විඥාණයට පුළුවන් මොකද මේ හැම එකකම මෙන්න මේ කියනා වූ අනිච්ච දුක්ඛ ස්වභාවය විශේෂම අනිච්ච ස්වභාවය කියනවා ආන ඒක එක එක චරිත හැටි හැටියට වෙනස් ඔක්කොගම තියෙන මේ අනිච්ච භාවය දැක ගන්න නම් අපි එක අරමා කරන බොහෝ වෙලා එක කටයුතු කිරීමෙන් තමයි කටයුතු සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් මේ අර සියුම් තැනට යආ ගන්න පුළුවන් වෙන්නේ ඒ අනකොට අපි හිතන රුචි දේවල්ම අපි හිතන අරුචි දේවල්ම ඉන්නේ අනිවාර්ය මේක පිළිබඳව ලොකු උච්චාවච තත්ත්වපත් වෙනවා ඒ සෑම දෙයක්ම සතියට අහු වෙලා හරියටම ඒ ධන කියන ගුරුවරයෙක් සම්බන්ධ කරගෙන හෝ මේවා සතිය යුක්තව බලනවනම් ඒ දේවල් වල තියෙන අනිත්‍ය භාවය දැකීමම ලොකු ඇතුළකට ගෙනියනවා. නමුත් මේ වගේ තියෙන අනාත්ම භාවය දැකීමමයි මේ සම්වචන වහන්සේ විසින් ඇති කරපු විශාලම එහෙම නැත්නම් ලොකුම හඳුනා දීපු මූල ධර්මයේ ඒකට යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා සිද්ධ වෙනවා. උගදෙනෙක් ඒක අත්දකලා තියෙන්නේ. නමුත් මේ අනිත්‍ය වශයෙන් තියෙනවා අනිත්‍ය ලක්ෂණ දැකලා තියෙනවා. දුක් ලක්ෂණ දැකලා තියෙනවා. නමුත් හිතනවා මේක දැනක විතර කියන දෙයක්. හැබැයි මේක නැතිකුත් ඇති කියන අර සංඥාව තාම තියෙනවා. ඒ නිසා අනිච්ඡානුපස්සනාව කියලා කියන්නේ අනිත්‍යය ලක්ෂණය අනුවම කරන භාවනාව එහෙමනම් රූපං අනිච්ඡං කියන භාවනාව. රූපං අනිච්ච රූපං අනිච්චං කියලා බලන්නේ නෙවෙයි. ආනාපානේ කවදාකවත් ආස්වාස් ප්‍රසවාස දෙකක් සමාන නෑ ආස්වාස් දෙකක් සමානත් නෑ. පහළ වෙන වේදනා අතර කවදාකවත් වේදනා දෙකක් සමාන නෑ. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ තියෙන ලෙඩ රෝග ප්‍රමාණ කරන්න බෑ. ලෙඩේ නම දාන එක විතරයි දොස්තර කරන එකම හේවේ ලෝකෙට. ලෙඩකට නමක් දෙන එක විතරයි. නැත්තම් වල් බලන්න කොච්චර දුර ලෙඩ හැදෙනවා එකම ලෙඩක්වත් අල්ලගන්නේ නැහැ. ඒ මොකද දොස්තර දෙකෙන් ගානක් හම්බෙන්නේ ඒ බිස්නස් එක තියෙන්නෙම හරියටම ලෙඩේ මේකයි කියලා අඳුරගත්ත පස්සේ තමයි බිස්නස් එක පටන් ගන්න. ඒ නිසා ලෝකේ ඉන්න අපි වේදනා සාගරයකට ඔකේ ලයිස්තු කරලා මේ මානසික රෝග මේක කායික රෝග කියලා මේ ලයිස්තු කරනකොට බුදුමාකාර සංඥාතුකයකට අපි අහුවේ. ඒ තාකල් ඉතින් අපි ඒ රක්ෂණ වලටයි බෙහෙත් වලටයි පුදුම විදිහට අහුවෙනවා. ඒ වගේම සංස්කරණය කිරීම. ඒ වගේම විඥාන. ඒ සෑම දේවලම පේන තර මේවා ආගන්තුකව ගත්ත දේවල්. අපි ශිෂ්ටාචාරය කියලා ප්‍රතිඋන වෙනවයි කියලා දැනගෙන ජීවත් නම් ප්‍රශ්නයක් නැත්තේ. එහෙම නැත්නම් අපිට තේරෙනවා එකකින්වත් අපිට මේ විපස්සනාව කියන අභ්‍යන්තර දර්ශන දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට ප්‍රකට වෙන්නේ රූප ධර්ම නම් ඒක දිගටම යනවා. සමහර වෙලාවට සමහර ඇත්තන්ට මේ එක එක වේදනාදිගේ සංඥාදිගේ සංස්කාරදිගේ විඥානදිගේ සිදුවෙනවා කොයි එකෙත් පවතිනා වූ වෙනස් වෙන බව දැක්කනම් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ තුලින් ඇතිවෙන පුංචි හෝ ඉස්පාසුව නිසා අපි ළඟ තියෙන ඉතාමත්ම ප්‍රිය වස්තුව අපෙන් වෙන් වුණත් පොඩ්ඩක් ඉවසන්න පුළුවන් ගැටයක් ඇති වෙනවා. අපි ළඟ තියෙන ඉතාමත්ම ප්‍රිය පුද්ගලයා වෙන් වුණත් පොඩ්ඩක් ඉවසීමේ ශක්තිය අපිට එනවා. ඒ මොකද මේක වහගෙන ඉන්න තාක්කල් අපි ස්කන්ධයක් මේ උපාදානය කරගෙනයි තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බලන්නේ අර අනිත්‍ය සංඥාවට, දුක්ඛ සංඥාවට, අනාත්ම සංඥාවට යොද කටයුතු කරනවා නම් එතකොට අපි භාවනා පිළිබඳව අපි ධර්ම දෘෂ්ටි කෝණය වෙනස් වීම නිසා උතුම් විදිහට මේ ආර්ය ලක්ෂණ නැත්නම් උත්තරම ලක්ෂණ එන්නේ එන්නේ එන්නේ භාවනාවට කිට් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට තමයි අපිට මේ සමත භාවනා විපස්සනා භාවනා දෙකේ වෙනසක් තේරුම් අරගෙන අරමුණු වල කවදාකවත් ಗುಣ වෙනසක් නැති බව තේරෙනවා. දුක්ඛ වේදනාව සුඛ වේදනාවකවත් භාවනාවට අරමුණක් පමණයි. ඉච්ඡ සංඥාවත් අනිච්ච සංඥාව ආවත් අපිට ඒවා භාවනාවට අරමුණු පමණයි. අපි දෙයක් හිතලා කරත් සිද්ධ වුණත් බුදු භාවනාවට අරමුණක් පමණයි. ඒ වගේම අපි මේ එකට අහු වුණත් නොවුණත් බුදු භාවනාවට අරමුණක් පමණයි කියනකොට අපි මේ මනුස්ස හිතකට යන්න පුළුවන් ඉහළම කෙලවරට. රූපයන් කෙරේ, වේදනා කෙරේ, සංඥා කෙරේ, සංස්කාර කෙරේ, විඥාන කෙරේ පුදුමම විවෘත භාවයක් ආවට පස්සේ ඒකම ඒ බව හිතනකොටමත් හරි ලොකු විනෝදයක් ඇති වෙනවා. විමුක්තියක් ඇති වෙනවා. අන්නේ ගතිය ඒ ස්වභාවය අපිට තේරුණාට පස්සේ තමයි අර හැබෑම වෙනස තේරුම් අරගන්න පටන් ගන්නේ. ඒක නිසා මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව විතර බුදුබණේ වෙන මොනම විශක්වත් විස්තර කරලා නැහැ. ඔක්කොගෙන් පෙන්නන්නේ මේ වගේ තියෙන අනිත්‍ය භාවය පයි. ඒවා සෑම රූප වේදනා සංඥා සංකාර කියලා කැඩුවත් මොන විදිහට කැඩුවත් මේක අනිත්‍ය භාවයමයි. ඒක නිත්‍ය සංඥාවෙන් කුමාර ලීලාවෙන් හදිච්ච නැත්තඳ ඇහෙන කොටත් කම්මැලි වෙනවා. නමුත් භාවනා යම් යම් අත්දැකීම් ලැබලා තියෙන නැත්තඳ නම් ඒක තීරණ පටන් අර ගන්නවා කවදා හෝ මේ අමීර වුණත් මේ සත්‍ය දැක ගන්න ඕනේ. ඒ සත්‍ය දැක ගන්න තමන්න ප්‍රකට වෙන දේ අනුව යනවා මිස කවදාකවත් ඒ හිතවිලි හෝ කලින් ගත්ත මතිමතාන්තර නැතුව දිගට පවත්වන එකයි තියෙන්නේ. ඒක නිසා මේ ධර්මයේ සත්‍යපට්ඨානේ මේ සමානපසනා කෙලවර තියෙන මේ රූප වේදනා සංඥා සංඛාරේ ඇතුළත දකින්නා වගේම පිටත් දකින්නේ කියලා කියනවා. ඇති වෙනවා දකින්නා වගේම නැති වෙනවා දකින්න කියලා කියනවා. මේ විදිහට දකිනකොට ධර්මානුපස්සනාව හුදු සතිය සහ ඥානය පහළ කිරීමේ මාර්ගයක් අර වෙන ඒකී ගන්න දෙයක් නැහැ. සතිය පහළ කිරීම ප්‍රතිසුතිමත්තා ඥානමත්තා අනිසිතෝච විර්තේ ඉන්නේ ඉන්නේ යනකොට ධර්මයේ ලෝකයේ පෙනෙවේ යත්තා වූ නිශ්චිත භාවයේ එයින් සැලෙන බව, එයින් හැදෙන බව එන්නේ දුර වෙන පටන් ගන්නවා. මේ විදිහට තමයි අපි ජීවත් වෙද්දිම මේ ලෝකෙන් වෙන්නේ. ජීවත් වෙද්දිම මේ ආත්මෙන් වෙන්නේ. ජීවත් වෙද්දිම අපේ ප්‍රිය වස්තුන්ගෙන් සහ ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට මාය එනකොට අපිට අලුතෙන් මායට උදුර ගන්න දෙයක් නැහැ. ඒක දීලා දාලා ඉවරයි. ඒ නිසා අපිට ආගන්තුකයි නම් ඒ ආගන්තුකදී අනිවාර්යම දුක පිණිසමයි පවතින්නේ. ඒ ආගන්තුකදී දුරු කළ යුතුයි පංචස්කන්ධයේම ඒකාන්තේම ආගන්තුක දෙයක්. ඒක නිසා ඒ බලන දර්ශනය, ඒ භාවනා තුළින් විපස්සනා කිරීම තුළින් සිළු කෙනාටම දැක දැනගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පංචස්කන්ධ පිළිබඳ පංච උපාදානස්කන්ධ පිළිබඳ වැට්ටා වූ ධර්මදේශනා කොට ආශිත් නිමාව සැලකුණු කරමින් අද ධර්මදේශනා මෙතෙන් නැත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියන එක ප්‍රාර්ථනා. විශේෂයෙන් කිය යුතු කළ යුතු දෙයක් නැත්තම් අපි දෙවියන් පින්දීම ආදීන් කටයුතු නිමා කරමු කියලා යෝජනා කරනවා. ඒක පැත්තකට එහෙම කියන්න පුළුවන් නෑ. නමුත් අනිත්‍ය ප්‍රතිපද විඥානය කියලා කියන එක සමත අවස්ථාවක්, රාග දේශ මොහ නැති අවස්ථාව විපස්සනාව කියලා ප්‍ර වෙන්නත් ඉඩ තියෙනවා. මේක තාම විඥානයගේ පූර්ණ යාන්ත්‍රණය දැකලා නැහැ. නමුත් විඥාන එක විදිහකට හිරිවට්ටලා තියෙනවා. එක විදිහකට නතු කරගෙන තියෙනවා. හරියට කියනවා නම් ඉබ්බා තමන්ගේ කකුල් අතරයි ඔළුවයි වලිගේ එළියට දාගෙන ඉන්න වෙලාවත් එතකොට යාට වැස්සට අවුවට වෙනස්කම් තියෙනවා. ඔක්කොම ඇතුළට අදගත් අවස්ථාවේ වගේ. ඇතුළට අදගත්ට පස්සේ වැස්සත් පැවුවත් ප්‍රශ්නයක් නැහැ. ඒකට අනිත්‍ය ප්‍රතිපද විඥාණයට ආවට පස්සේ අපි ඉන්නේ සැප තැනකද දුක් තැනකද වැස්සද අවුවද රිදෙනවද මොනම දැක්ක ගන්නක්. අපි නිකන් මේ ඔපරේෂන් එකට ඉස්සලා ලෙඩා සීනති කරා වගේ සීය තියෙනවා. ඒ වුණාට අපිට ඒ වගේම බාධා වෙන්න තැනකට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම කියන්නේ අපි gedara ගිය වෙලාව කියලා. අපි ඉදරන් එක ඉන්න හැම වෙලාවෙම අපි මොකද්ද ඇඩිසිල්ලකදී. ඒක නෙමෙයි අපේ ප්‍රകൃතිය. අපේ ප්‍රകൃතිය නම් මැදට ගිය වෙලාව මේක හොඳටම කිට්ටු කළා කියලා දෙන්නේ අර පබස්සර මිදම්බික්ක වෙචිත්තා ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතා. මහන්නේ මේ හිත ස්වභාවයෙන් ප්‍රබහසරයි මේ ආගන්තුක කෙලස් නිසායි මේ හරියට නාගමාණිකයක් අස්සබෙට්ටකින් වහලා දැම්මා වාගේ ඒකේ කාන්ති නැතිලා යනවා. ඒ කාන්ති නැති වෙන්න හේතුව මේ රූපය තුළ තියෙන සැපය අර හිතේ ප්‍රകൃතියට වැඩිය ලොකුයි කියලා හිතන මෝඩකම නිසා හිතේ අයින්ද්‍රිය ප්‍රතිපද විඥානෙ කුප්පගෙන රූප බලමින් සන්තෝෂ වෙන්න හදනවා. සද්ධාමි සන්තෝෂ වෙන්න හදනවා. ගන්ධ රස බලමින් සන්තෝෂ වෙන්න හදනවා. ඒක ඒකට විඥානේ හිතේ ඊ타මත්ම ප්‍රාග් අවදියට කලල අවස්ථාවේ හිතට ය아가න්න බැරි වෙනවා මොකද හිත ඇවිස්සලා ඉවරයි භවංගේ චලනයේ කියලා කියනවා ඔය අභිධර්මයේ කියනකොට චිත්ත වීදි වලට වැටලා හිත ප්‍රകൃතිය gedර නැහැ ඒ නිසා ඒ ධිට්ඨ ධම්ම සුඛය කියලා කියනවා මේකට විවේකජ ප්‍රීති සුඛය කියලා කියනවා ඉන්ද්‍රියන්ට විවේකයක් දිය යුතුමයි අපි සාමාන්‍ය විවේක බුද්ධිය කියලා මේකට කියනවා ප්‍රඥාව කොටසට මේ විවේකී තුළ පහළ වෙන එකතු වීම තමයි ඔය අනිත්‍ය ප්‍රතිපද විඥානය කියන්නේ නැත්නම් මේ චිත්ත විවේකී කියලා එකක් කියන්නේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක වෙන චිත්ත විවේක ලබන්න හිතට පැත්තකට වෙන්න දෙනවා පැත්තකට වෙන්න දෙනව ඇත්තටම තදින් දෙදී මේක වෙනසලා කියන්නේ එවැනි මතියක් මතයක් නෙමෙයි තියෙන අවධියක් තියෙන අවදිය තියෙද්දිම ඇහැ අධිකාරී බලේ නැති වෙනවා. ඇහෙන් අපිට බලපාන පුළුවන් ශක්තිය නැහැ. නැත්නම් රූප වල අධිකාරී ශක්තිය නැහැ. වේදනාව වල මේ ශබ්ද වල රූප මේ ගන්ධ රස පහස හිතවිලි වල තියෙන විවිධ මතිමතාන්ත සේරම නිකන් මේ නිලීල වෙලා ගිහිල්ලා. ඒ වගේම එක එක ඉන්ද්‍රියන් අපි පින් කරලා උපදගත්ත ඇහැ තමයි. නමුත් වෙලා ඇහ වහලා මොකුත් නැහැ. කන තිබුණත් ඇහෙන්නේ නැහැ. ඇහුනට ගණන් ගන්නෑ. නාසයෙන් නැහැ, දිවෙන් නැහැ, කයෙන් නැහැ, මනසෙන් නැහැ. ඉතින් මේක පේන්නේ හරියට නිකන් මේ අර කාමභෝගියත් අන්න පේන්න තියෙන්නේ මේ අල්පීච්ඡ ගතියක් වගේ. මේක තමයි නිරෝගීම චිත්තක්ෂණය. මේ තමයි ඇත්තටම ජීවත් වෙන චිත්තක්ෂණය. අන්තිමයි අපි කොටස් 6න් එකයි ජීවත් කරවන්නේ. මෙතනදී 6ම සමානව මඳහත්ව එකතුව ක්‍රියාත්මක කරන වෙලාවකට එනවා. මේක ලේසි නෑ. අනිත් මිනිස්සු අවශ්‍යන මිනිස්සුන් හෝ Taman Taman කොප්පා ගන්න නැත්නම් හරි අමාරු. නිසා අපි අනුන් අවිශ්ල නැත කරන්නේ. ඒක Taman වශයෙන් පුළුවන් තරම් අර විවේක බුද්ධියට සම්පත් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ කියලා කියන හොඳටම වයසට ගිහලා නැති බැරි වෙලා කරන දෙයක් නැති අවස්ථාව නෙවෙයි. එතකොට එනකොට හුඟක් කලාට අර සීලය නැති වුණොත් එහෙම බය මේ අභ්‍යන්තර ශක්තිය නැත්නම් බයක් ඇති වෙන්නේ. මේක කරන්න කියන්නේ බුදුහාම ගන්න හොඳට නිල් පාට කෙස්තියෙද්දි තරුණ ඔදේතියෙද්දි යෞවන භාවයේ තියේදී පුළුවන් නම් කරන්න කියන. එතකොට ඒ පුද්ගලයා ලබන්නේ තාමත්ම ජවාධික සජීවී අවස්ථාව. ඒක තමයි යථාභූත ඥානය පහළ කරන වේදිකාව වෙන්නේ. එතෙන්ද යන්නේ නැතුව යථාභූත ඥානය පහළ වෙන්නේ නැහැ. නිසා එතෙන්ද යන්නේ නැතුව මොනම ධර්මයක් දේශනා කරත් නැත්නම් මොනම මේ කොටස් කියලා කටපාඩම් කරත් ඔහුගේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පිටින් ආගන්න දේවල්. මෙතන ගියාට පස්සේ නම් පොත්පත් මොනව නැතත් ඒ පුද්ගල ළඟ හිටියත් එයාගේ නිකුත් වෙන කම්පන වේග බොහෝම නිවනසුළු ගතියක් ඇති වෙනවා. බොහෝම සාන්ත ගතියක් ඇති කරනවා. Tamanටත් එහෙම අනුන්ටත් එහෙම. ඒ නිසා මේ අන්තිපටිපද්ද විඥාන ඉතර ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඒක නිතර අපි ළඟට එනවා. නමුත් අපිට ඕන කතික පාලනයක් යටට ගන්න එක. ඒක නම් ලේසි නෑ. නැත්නම් අන්තිපටිපද්ද විඥාන කියන ගොඟක් කළාට අපි අත්දකින්න අර අදුක්කම සුඛ වේදනා වගේ. මොකද අරමුණක් දිගේ ගිහිල්ලා ඒකට මට ඕනලාට යන්න ඕනේ, ඒවලාට මට එන්න ඕනේ, මෙච්චරලා ඉන්න ඕනේ කියලා පාලනය කරනවා කිව්වම ඒක ටිකක් ඒක උත්තරී මනුෂ්‍ය ධර්ම වැඩක්. සාමාන්‍ය මනුෂ්‍යකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආනාපාන සතිය වඩන අවස්ථාවේදී ඉස්සර අවස්ථාවකදී ආස්වාදයේ සහ ප්‍රාස්වාදයේ වෙනස නොදැනී යන අවස්ථාවයි. මේ අවස්ථාව මේ භාවනාවේ විතර දියුණු අවස්ථාවක්. ඔව්. එන්න මොන අවස්ථාවක්? පැහැදිලිවම අවස්ථාව ඊළඟට ගෙනියන්න. ඒක ඒක දෙවෙනි කොටසට මම උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද පැහැදිලිවම දන්නවා පටන් ගන්නකොටම ආස්වාසය සහ ප්‍රස්වාසය වෙනස්කම් අත්දකින්න උත්සාහ කරපු යෝගාවචරයේකට මේ වෙනස්කම් වල පැහැදිලි වෙනසක් ඇති වෙලා දෙක අතර සමවීමක් එනවයි කියලා දැනනකොට අනිවාර්යයෙන්ම ඔහුගේ කය තැම්පත් වෙලා අනිවාර්යයෙන්ම හුස්ම තැම්පත් වෙලා අනිවාර්යයෙන්ම හිත තැම්පත් වෙලා තියෙන පටන් ගන්නවට වැඩිය. ඒ නිසා මේක පැහැදිලි භාවනාවේ එක මේ එකමුතුවක් ගුණයක් එකලස් වීමක්. මේ එකලස් වීම බොහෝ කල පැවැත්වීමෙන් පමණමයි ඒ පුදුලට දැනගන්න පුළුවන් වෙන්නේ කොයි අතටද යන්නේ කියලා. මොකද්ද යන්න ඕනේ වෙන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා කියනවා මේ විවේකයේ ඇති වුණාට පස්සේ ඒ විවේකයේ හිතට මේ සිද්ධි වෙන්න දෙන්නේ කියලා. සීසන් වෙන්න දෙන්නේ කියලා. එතකොට ගුරුවරයාට තේරෙනවා ඒ යෝගාවචරයට තේරෙනවා ඊට පස්සේ වැලයන් හැටියට මැස්ස ගහන්නයි තියෙන්නේ. වැලයන් දිහා බලන්න ඕනේ ඊට පස්සේ. එහෙම නැතුව කල්ැතෝ තීන්දුව කරන්න යන්නවද? තීන්දුව කරනවායි කියලා කියන්නේ අර වෙලාවේ ඇතිවෙච්ච අර අනිජ්ජ ප්‍රතිබද්ධ විඥාණයට ඉතින් ප්‍රෝග්‍රෑම්ස් දාන. ඉතින් හිතවිලි දානවා. ඉතින් අදහස් දෙමින්ෙන් අර ඇතිවෙච්ච தත්ත්වෙත් නැති වෙනවා. අපිට ඕන කරලා තියෙන ඇතිවෙච්ච தත්ත්වේ බොහෝ වෙලා උපරිම පවත් ගන්නවා. ඒක තමයි මේ මේ පස්සද්ධිය වගේ කියන්න පුළුවන් මේක ඔච්චරම තද බල එකක් නෙවෙයි. සර්වඥන්සේ දේශනා කරලා තියෙනවා පස්සද්ධිය තමයි යථාභූත ඥානයේ පහළ වීමට ආසන්නම හේතුව. සංහිඳියාව ආනාපාන කියන පස්සම්බයං කාය සංඛාරං කියලා කියන ඕකයි සාමාන්‍ය වචනේ කියනකොට මේ පස්සම්බනේ නැත්නම් සංසිඳ වීම නැති කෙනාට කවදාකවත් මේ පස්සද්ධියක් ඇති වෙන්නේ නැහැ පස්සද්ධියක් නැත්නම් ඇත්ත ඇති හැටියෙන් නැති විඥානේ පහළ වෙන්නේ නැහැ. ඒ ඇත්ත ඇති හැටියෙන් ඥානය ආරම්භයේදී බුද්ධල වෙනසක් තියෙනවා. මේ සමත මාර්ගය යන්නේ මේ විපස්සනා මාර්ගය යන්නේ මේ යුගනද්ද ක්‍රමය යන්නේ කියලා. අන්න ඒකදී බොහොම ප්‍රවේශමෙන් ප්‍රകෘතිය දැක ගන්නවා මිස මට යන්න ඕනේ විපස්සනාවෙන් කියලා අපිට කියන්න පුළුවන් ශක්තියක් නැහැ. මට යන්න ඕනේ ඔබ සමථයෙන් ඵලයන් කියලා ගුරුවරට කියන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා විවේක බුද්ධිය ආවනම් පුළුවන් තරම් වෙලා ඒකට හිත හුරු කරන්න ඕනේ. ආවා නිතරම පැලසට එනවා වගේ ඉඳගන්න ඉඳගන්න පරියන්කයක් පාස පටන් ගන්නකොට ආනාපාන වෙනස අල්ලලා දෙන්න ඕනේ. ඊළඟ තැම්පත් වෙනකොට හොඳට බලන්න. ඉන්නේ ඉන්නේ ඉන්නේ දන්න පාරක යන කෙනෙක් වගේ ඒක තමයි නිවසට යන ගමනක්. ගෙදර බල ආපහු යන ගමනක් වශයෙන් පුරුදු කරනකොට බොහොම ඉක්මනට යන්න පුළුවන් වෙනවා. මේක සමහර කට්ටිය කය එහා බලනකොට වෙනවා. ඔය sound of silence අල්ලපු කෙනා, නිශ්ශබ්දතාවයේ හඬ අල්ලපු කෙනා ඒක තුලින් වහාම එනවා. තව සමහර මොනවාක්වත් නැතුව නිකන් අතහැර දැමීමෙන් ගන්නවා. තව සමහර ආනාපානට අල්ල ආනාපාන සිව් කිරීමකින් ගන්නවා. එක එක ක්‍රම කියන ඔතෙන් දෙන්නේ ඒ අර සූෆි භාවනාවේදී මුස්ලිම් කට්ටිය කරනකොට ඒගොල්ල කරනයි කියලා කියන්නේ මේ වැලි කඳු තියනවලු හතු ආගේ හැදිච්චා. සෑන්ඩ් ස්ටෝන් වලින් හැදිච්චා. දඟින් අමාරු විදිහකට. ඒකට කරන්නේ ඒකට නැගල ආහාර ටිකයි ගෙනියන්න පුළුවන් තරම් කය විවික තැම්පත් ඉන්නව මුළු සාකාන්තරේ පුරාම තියෙන්නේ කනට යවුල් අනින්න වගේ නිස්සද්ද භාවයක්. අන්නේ නිස්සද්දතාවයට අහුම්කම් දීගෙන ඉන්නවා. ඊට මොනම දෙයක්වත් නැහැ බලන්න දෙයක් ඇත්තේ නැහැ ආත්මස තියෙන තනි කාන්තාරේ ශබ්ද නැහැ ඒ වගේම ගඳක් රසක් මොනවත් නැහැ එතකොට හිත තැම්පත් වුණාට පස්සේ ඒකොල්ල විස්තර කරනවා මෙන්න මේ වගේ මූල ශක්ති වශයක් වගේක් කවදාවත් නෝපන්නා වූ කවදාවත් මැරෙන්නේ නැතුවනා වූ කවදාකවත් වෙනස් වෙන්නේ නැති වෙනා වූ මූල ශක්තිය වගේක් හිතට එන්න පටන් අරගන්නවා එතෙන් එන්න බෑ ඇහෙන් තුලින් කන තුලින් නාසය තුලින් යන තාක්කල් අපි අපි ආශ්‍රය කරන කුප්ප වෙච්ච කෙලසිච්ච මොනවාදෝ සංඥා වගේ. ඒ සංඥා කපුවට පස්සේ හිත හරියට මේ නිවසට ආපහු ගියා වගේ අපේ යුනිවර්සල් කොන්ෂස්නස් එකට සම්බන්ධ වෙනවා වගේ. මුල් ලෝකේ තියෙන මූල ශක්තිය වලට අපි සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. අපි gedara යනවා. අපි අපේ ඉතම මූල ප්‍රාණ තැනට යනවා. නැත්තම් හිතේ ප්‍රබාසරේ නතු වෙන්න පටන් ගන්නවා ආගන්තුක උපක්ෂේෂ ගෙවෙනවා. ඒ ගෙවෙනකොට මේම දෙයක් දන්නේ නැති කෙනා නැත්තම් මේ රූප වේදනා සංඥා සංකාර පිළිබඳ සැලසුම් වැඩි කෙනාට බය ඇති වෙනවා. ඒ මෙච්චර කල් කරපුවා කොහොමද මෙච්චර ආසාවෙන් යුතු කරපුවා අත හැරෙනවා අත හැරිච්ච එක වුණා අත හැරීම කනගාටුවක් දුකක් බාටපත් වෙනවා. ඒ නිසා ඥාතිනාත කරමින් ඥාතිනාත අහමින් බොහෝ කල් කරනකොට තමයි තේරෙන්නේ මුලින්ම පටන් ගන්නකොට අරමුණ ගොරෝසු බව කිසි බාධාවක් නොතො හිතියොත් අරමුණ එන්නේද සිවුම් වෙන බවත් ඒ සිවුම් වීම භාවනා ප්‍රගමනයක් බවත් දන්නවනම් ඉතින් ඊට පස්සේ අඩු ගන්න ඒ ඇත්ත ඇති හැටි දකින තැනට හෝ යආ ගන්න පුළුවන් තරක් හම්බ වෙනවා ඒකත් ලොකු එක විදිහට බලනකොට ජීවිතේ ඉස්සල වතාවට එනවනම් ලොකුම වෙනසක් නමුත් අඩු ගන්න ඒක නිවස බාටපත් කරගන්න පුළුවන් මොකද මෙතන ප්‍රශ්නයක් ආවා රූප බලනවා කියලා ඒක දකින්න රූප බලනවා නම් අපි ඇහැට ඇහැ දක්වා රූප බලන තරමට දක්වා කෙරසිලා තියෙනවා. ඊට පස්සේ අපි රූපයට ආස කරනකොට තරහ වෙනවා. ඒක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හිතේ ප්‍රകൃතිය නෙවෙයි. يعني වතුර වතුර කඩ නතර වෙලා නෙවෙයි, පැලි ගන්න වෙලා. ඉතින් ඒකකොට ඡායාව පේන්නේ නැහැ. ඒකේ ගැඹුර පේන්නේ නැහැ. අඩිය පේන්නේ නැහැ. ඒක නතර වෙච්ච වෙලාවට ඇහැට හිත ගිහිල්ලා නැහැ, රූප වලට මත් වෙලත් නැහැ. කනට හිත ගිහිල්ලත් නැහැ. සද්ද වලට මත් වීමකුත් මත්තන කියන්නේ ගැටීමක් ඇලීමක් එන්නේ නැහැ. නාසයේ කයට ඉන්නේ නමුත් පණ තියෙන බව දන්න. හොඳට තමන්න පුළුවන් මේක සමහරලාට තද්ද බල මේ හදිසි අනතුරුවලදී ඉබේ සිද්ධ වෙනවායි කියනවා. අබෞද්ධයන්. ඒක මේ ඒක වෙන්නේ නැති ඔය කුමාරතු කුමනදාස්තුමා කියලා තිබුණේ උඹට මොනවක්වත් කරන්න බැරි වෙලාවේදී. උඹට පුළුවන්කම උඹට තේරෙයි කියලා. එදාට මේ හැකියාව උඹට තේරෙයි. ඔය පොඩි පොඩි දේවල් පුළුවන් පුළුවන් කියන එකක් තියෙන නිසා තමයි ඒකට කවදාත් අතෙන් යන්න හම්බෙන්නේ. ඒ නිසා අපි හැකියාවන් අපි පැත්තක තියනවා. පැත්තක තියලා ඊතර මොනවාක්වත් නැතුව මේ මැද එකට ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියලා බලන්නේ. ඉතින් ඒක ඒ ඔය අනස්ට් හිමින්ගේ නැත්නම් නිසර්ගදත්ත මහරජ් එහෙම නැත්නම් ඔය තුන් හතර දෙනෙකුටම ඒ ඉන්සයිට් එක ඇවිල්ලා තියෙන්නේ හදිසි අනතුරකින්. භාවනා කට්ටිය නෙවෙයි. හදිසි අනතුරකින් මොකවත් හිතර වෙලා නැහැ. දැන් පටාචාරාවට දරුවෝ නැති වුණා, පුරුෂයා නැති වුණා, ධම්ම කාත නැති වුණා, මල්ලි නැති වුණා, රෙජි නැති වුණා, විල්ලච්චාව නැති වුණා. බුදුහාමුදුරේක නංගේ සීයලෝපන් කියලා බලනකොට මොකක්වත් නැහැ. වෙතින් බලනකොට පිස්සු ඩබල් නේ. මොනක්වත් නැහැ. අපි හිතනවා අපි වයසට යනවා අපිට අරක නැති වෙනවා මේක නැති වෙනවා පපුව බඳා ගන්නවා අඬනවා ඔව් ඒක නැති වුණාට පස්සේ බලන්න මොකක් අර මොලේ ඉඳලා ආයෙ පටන් ගන්නවා ඉතින් ඒ නිසා මේ ලැබිලා තියෙන දේවල් තේරම අනිත්‍ය කියලා හිතාගත්තට පස්සේ මොනවද වෙන්නේ අපි ඒක නිකන් කරුණාවෙන් කවුරක්වත් දිහා දෝෂයක් බලන එකක් නෙවෙයි මේ මේ දකින්න කට්ටිය නොදකින් වෙලා නෙවෙයි අපි දන්නා මේ කට්ටිය තමයි අපිව බැඳලා තියන්නේ අපි ඒක අතේ දුරින් ආශ්‍රය කරන ප්‍රශ්නයක් නැහැ ඒක මහා කරුණාවෙන් සාස්ෘණ වහන්සේ තමකට විතරයි කියන්න පුළුවන්. අනික කට්ටිය බොහොම කැමැති. ඒ නිරක්ෂණ රහසිකයක් තියෙනවා නම් හොඳයි. ඈ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් හොඳයි. ඔක්කොම හොඳයි තමයි. නමුත් ඒකෙන් මොකද වෙන්නේ? අපේ හැකියාව අපිට කවදාකවත් උර ගන්න හම් වෙන්නේ තක්කු මුක්කකදී අර. ඒ නිසා බුදුහාමර රජ සැප තිබිච්චාව. කුමාර සැප තිබිච්චාවයි. ඔක්කොම සැප තිබිච්ච එක අතාරින්න පුළුවන් නම් එතකොට තමයි ඇත්තටම පුළුවන් වෙලාවේ තමන්ගේ හැකියාව මේවා කරන්නේ කියන්නේ රූප රූප වශයෙන් නැතර කරන්න වේදනා වේදනා වශයෙන් නැතර කරන්න සංඥා සංඥා වශයෙන් නැතර කරන්න සංඛාර සංස්කාර වශයෙන් විඥාන විඥාන කොට ඔපදාන්න යන්න එපා. ඕවා නිකන් නැතුව බැරි දේවල් කියලා හිතන්න යන්න එපා. ඌ ඔක්කොගෙම කරන්නේ අපි වෙලාවට කුප්පණ එක. එහෙම නැත්නම් වෙලාවට අපි ඇමියුස් කරන එක අපි මත් කරන එක විතරයි. ඉතින් මතෙන් මත යනවා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දන්නවනේ මේක මතයක් කියලා. අපි කොහොමද කුඩු කාර්යයකට බනින්නේ? කවදාකවත් බෑ මත් කුඩු ගහන මිනිහෙකුට අපිට වයින්න මිනිහා මත් කුඩු ගවට අපිත් මතක තමයි ඉන්නේ. කිසිම කෙනෙක් කිසිම වෙලාවක ওই මතෙන් තොර නෑ. එවිසු අපි කියනවා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා මත්පැන් පාවිච්චි කරනවා නරක පුරුදු පාවිච්චි කරනවා අර එමේ කියලා. මොකද ඒක අසභ්‍ය නිසායි අපි කියන්නේ ලෝක සම්මත නිසා අපි බැහැලා තියෙන අද්දයිය දිහා බලනකොට අර මිනිස්සු නම් දන්නව අඩු ගන්න බැහි මොකද්ද කියලා. අපි තාම දන්නේ නැහැ. හරිම භයානකයි මේක. හැම වෙලාවෙම බලන්න ඕනේ වෙන් කරන්න පුළුවන් කොටහක් තියෙනවා නම් හයි හති කියනවා වෙන් කරලා බලන්න. එදාට අපිට තේරෙයි අපි හැකියාව මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා කවදාකවත් කාටවත් දුකක් දෙන්න යන්න එපා. ඒක මනුෂ්‍යයයි. ඒ දුක ඇති වෙච්චලාදී පොඩ්ඩක් බලන්න කියන්නේ මේ හරහා යනකොට මොකද වෙලා තියෙන්නේ මොනවක්වත් වෙලා නැහැ. ඔය ඇක්සිඩන්ට් හරින් වෙච්ච ගමන් කප්පෙච්ච හම්බෙච්ච ගමන් මම අහන්නේ කරුණා කරලා ඒ වෙච්ච වෙලාවේදී පොඩ්ඩක් වෙච්ච දේ කියන්න කියලා. හිතිච්ච දේ නෙවෙයි. මොනම කලබලයක් ඇතිලා නැහැ. කොහොම ලස්සන දෙයක් හරහා මොකද්ද මතකයක් තිබිලා තියෙනවා. ඒ යන්ත්‍රෙත් වැඩ කරලා තියෙනවා. නමුත් ඉතින් අර ලෝකෙට බලනකොට නම් පෙරෙන්නේ නොවිය යුත්තක් වෙලා තියෙන එක. නමුත් විය යුත්තක් වෙලා තියෙන්නේ කලින් සතිය බොහුණු කළ තිබුණා නම් සතියෙන් ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ නිසා මරණ මොහොත කියලා කියන්නේ එච්චරම භයානක තත්යක් නෙමෙයි. එනකන් අපේ මේ ප්‍රිය වස්තුන්ගෙන් අපේ ඥාති විශ්ලේෂණයක් වෙනවා කියන්නේ සුටි සුලඟක් ඇවිල්ලා සුනාමයක් ඇවිල්ලා. ඒක වස්තු විශ්ලේෂණයක් කරනවා ගේගිනි ගන්නවායි කියන එක මොනවාක්වත් වෙන්නේ නැහැ. වෙනවනම් ඕව නැතුවත් heart attack එකෙන්න පුළුවන්. ඒක නිසා කියනවා මේ ෂොක් එකක් වදිනකොට 200 කරන්ට් එකේ ඕනම කෙනෙකුට ඉවසන්න පුළුවන් කියලා. නමුත් අර ෂොක් එකට බය වුණොත් නම් heart attack එකෙන් මැරෙන්න ඉඩ තියෙනවා. සර්ප විෂ කවදාකවත් මිනිසුකර මරන්න බෑද? හැබැයි සර්ප විෂට බය වුණොත් වහාම විෂ ක්‍රියාත්මක වෙලා ශරීර පුරා පැතිරෙකොත් ඉන්දිය අමාරු වෙනවා. ඒක නිසා ඒ කෞටිල්‍ය කියන බ්‍රාහ්මණයා බුදුහා මේ ඉන්දියාවේදී කියලා දීලා තියෙනවා රජ පරම්පරාවේ ස්ටඩි කරලා බලුවොත් ඔක්කොමල වහදීලානු මැරලා තියෙනවා. පුතා විසින් තාත්තට වහදින එක තමයි රජ પરම්පරාවේ චාරිත්‍රය. ඒකේ ස්වභාවයයි. ඒ නිසා කියවලු ටික ටික වහකාලා පුරුදු කරන්න කියලා රජපෞලට. මට්ටමට නැගට පස්සේ කොච්චර වහගමත් මරන්න බෑ. ඉතින් අපි මේ ඔක්කොම සම්පූර්ණ පිරිසුදු ජීවිතයක ජීවත් වෙනවා කියලා කියන්නේ පුංචි වසකටත් මැරලා යන එකයි. අපි සාමාන්‍ය විස බීජත් එක්ක ජීවත් වෙන්න හදලා අපි පුරුදු කරගත්තා නම් සාමාන්‍ය වශයෙන් අපි මරන්න බෑ. ඒක නිසා අපි දන්නවා මේ එන්නේ අප කරා එන්නේ මොකද කොහොමකට අපි මොකක් හරි යම් කිසියකට අපි ශක්තිමත් කරන්න අපි නොවිය යුතු දේවල් විදිහට මකන්න ගියොත් අපි කරන්නේ අපි કૃත්‍රිම විදිහට අපි නිකන් වැල් ගැඩවිල්ල අවුව වෙලා කෙලියක ඇදලා දැම්මා වගේ අපිට දේවල් වලට දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒ නිසා පැමිණි දුක් පැණි දහයි කියලා අපි ළඟ ආමනී ලෝකේ තියෙන අදහසක්. ඒකම තමයි ඔය කියන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර පිළිබඳ උපාදානය අපි කියන රහසෙන් රකින්න දෙන්නේ අපිට හම්බෙච්ච ලොකුම දේ කියලා. සර්වත්‍ංශිකන ඔක ආගන්තුක දෙයක්. ආගන්තුකදී දීලා දාන. දීලා දාන කියලා කියනවා. අමතරින් දීලා දාන නිර්මන් දීලා දාන්නේ මේ වෙලාව වෙනකොට කනකට වෙන්න එපා. පරීක්ෂා කරලා බලන්න. බලන බලනකොට ඒක ඉච්චරම නැති වෙන දෙයක් නෑ. ඒ නිසා ඕනම වීරත්වයකටපත් වෙච්ච හැම කෙනෙක්ම චරිතය කියලා බලන්න ඒකට අපිට වැඩි දුකකට මුහුණ දීලා මේ වීරත්වය ඇති කරලා තියෙන. කවදාකවත් කවුරුත් ආශිර්වාද ගන්නලා වීරෙක් ඇතිලා නෑ ලෝකේ. කියාගන්න බැරි දුකක් විඳලා තියෙනවා. ඊට පස්සේ තමයි වීරත්වයට පත් වෙන්නේ සාපි ඒ පැමිණිච්ච දුක් වලට නැති වෙන්න කටයුතු කරනවා නම් ඒ කියන්නේ අපිට මේ ජීවිතේ ලබා දෙන රකිණාව ඒ ඇඩ්වෙන්චර් එක එහෙම නැත්නම් අධිගතේ ඇඩ්වෙන්චර්ස් වල සිංහලෙන් මොකක්ද කියන්නේ? ඒක පන්නන එකයි කරන්නේ. ඒලා ස්වභාවයට මුණ දෙන එකයි. දා බුද්ධ ඥානසී ඉන්න කාලේ සංඝයා වහන්සේලා මොන තරම් ස්වභාව ධර්මයක් එක්ක ඉඳලා තියෙනවා. දැන් අපි කරන්න දෙන්නේ පුළුවන් තරම් ඒවෙන් අයින් කරලා අයින් කරලා අයින් කරලා අපි නිකන් මේ කොහොම සියුම් තුනී තත්ත්වකටපත් කරගන්නවා. වත් කෙරුවාට හැම පුංචි දෙයකින්ම සැලෙන තත්ත්වයකට එනවා. ඒ නිසා මේක හරි ලේසියි. තේරුම් අරගන්න භාවනා කරපු කෙනෙකුට නෑ. එහෙම නැත්නම් නම් හිතන්නේ මේ අම්මතර ඕන් නැති බණක් උගන්නන්න හදනවා කියලා වගේ තමයි තේරෙන්නේ. මේ මේ ලෝකයේ තියෙන ප්‍රගමණයට සුඛයට විරුද්ධව යන කතාවක් කියන වගේ තියෙනවා. ඉතින් මේක දෝෂයක් නැත්නම් ඒක සරුවචනාවේ කාලේ ඉඳලා මේ දෝෂෙ තිබුණා. මේක මේ උච්ඡේදවාදී කතාවක් මේක මරණය පිළිබඳ කතාවක් කියලා. දැන් ඕක ඔය රහස දන්නවනම් හරි සතුටින් ජීවිතේට මුණ දෙන්න පුළුවන්. දෙන්නේ සුදු විදිහට තමයි. යාන්ත්‍රික භාෂාවෙන් ඒක ඇත්තටම මොකක්ද අදහස් කරන චිත්ත විදියට දානවා කියන එකේ. චිත්ත විදියට විඥානය කියලා දැනගන්නව නෙවෙයි. ඒක නෙවෙයි ඒතර රූපක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. නමුත් මේ විඥානයන් දැන් ගැලට අහුවෙලා නැහැ. ඉන්ද්‍රියන්ට අහුවෙලා නැහැ. අනින්ද්‍රිය ප්‍රතිපදයි, ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ කියලා දැනගන්න. ඔව් ඉතින් විස්තරේ කියමු බෑ. මට සම්මේලනයේදී සිතනදී කොතනද ඒ මොකද්ද ප්‍රවාසයේ මම හිතේ නෑ අපිට රූපයක් පේන වෙලාවට රූපයක් පේන බව මෙනෙහි කරනවා නම් අපි රූපේ පිළිබඳ රාග ඇති වෙන්නේ නැහැ නේ අපට. මෙනෙහි නොකර කටට තරගෙන බලන්න හිටියොත් අපිට ඕකට ආසාව ඇති වෙන්නේ. නැත්නම් මෙනෙහි කරන වෙලාවේ රූප පේන බව දන්නවනම් රාග ద్వේෂ එන්න විදියක් නැහැ. හිත ඒ ඒ චිත්තක්ෂණයේ කෙලස් පහළ වෙන තියෙන අවස්ථා කපන්න පුළුවන් මෙනෙහි කරනවා නම්. එළඹ සිටිනවා නාතුගානේ සතිය කියනවා නම්. ඒ සතිය යුක්තව ගත කරනවා නම් හිත පවතින්නේ නිතරම තද්ද බල කම්පන වල නෙවෙයි පොඩි කම්පන තියෙනවා. එන්නේ එන්නේ එන්නේ කම්පන නැති. එතකොට භවංග චලන වගේක් යනවා. කඩාගෙන ගිහිල්ලා රූපයක් දැක්කා කියලා උඩපණින්න යන්නේ නැහැ. අඩු ගානේ ආස්වාස වෙලා ආස්වාස ප්‍රසවාස වෙලා ප්‍රසවාස මෙනෙහි කරන යනවනම් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. කොටිම සතිය. නෑ අපේ වචන ගන්න පුළුවන් ඔය භවංග ගන්න වෙන්න බෑ ඔය ඉස්දි වෙනකොට චිත්ත වීදි ඔය අභිධර්මකම හැදෙන චිත්ත වීදි පහල ජවනක් ගිහලා ඉවරයි එහෙම නෙවෙයි අපිට ගන්න තියෙන්නේ මෙනෙහි කිරීම කරනවා නම් කෙලෙස් වලින් අපි ආතුර වෙන්නේ ඒ නිසා මෙනෙහි කිරීම දිගට කියලා සතිය දිගට යනවා නම් අපේ හිත පවතින්නම ලෙඩ නැති තත්ත්වෙක අලුතෙන් ආගන්තුක කෙලෙස් වලට එන්නේ ඉඳ නැහැ. අපි ඒ නිසා කියනවා සතිය කියනවා නම් අනුප්පන්නානංච පාපකානං අවසලානං අනුප්පාදාය නෝපන් කෙලෙස් නෝපදීම් පිළ. උපන්නා වූ කෙලෙස් නැති කිරීම පිස්කටේ කරනවා. එතකොට මොකද වෙන්නේ? කඩදාසි සුදු පාට වෙන එකනේ. අලුතෙන් කෙලෙස් ධාරාව එන්න බෑනේ. එකක් එන්න දෙන්නේ නැහැ. අනිත් එක ආපු කෙලෙස් මෙනේ කරනවා. මේ කාමචන්දයන කාමචන්දේ වශයෙන් දකිනවා. වේදනාව කපම වේදනාව වශයෙන් දකින්න මොකද වෙන්නේ? වේදනාව නැතු වෙනවනේ. නැතු යයිතු නෑ හුඟක් වෙලාට වෙන්නේ ඒක අන්නේ විදිහට පැන්සල එළියට දුන්නා ඉර දෙකෙන් මකනවා වගේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න හිතේ දැනට තියෙන කෙලස් පවා මකලා දානකොට අර පිරිසුදු හිත තමයි එන්නේ ඒක නිකන් මේ ගොරෝසු උපමාවකින් පෙන්නලා දෙන්න තියෙන ක්‍රමය තමයි ඔය විදිය ඒ කියන්නේ මරණ වේලාව එනකොට මරණ වේදාව ඉන්නවා කියලා දන්නවනම් ඒ මනසට චුතිරිතකෝ අවසාන සිතක් ඕනේ නැහැ. එළඹ සිද්දේ දන්නේ එක විතරනේ සිද්ධ වෙන්නේ. එතකොට සිද්ධිය සිද්ධ වෙන්නේ අවිද්‍යාව වෙන වෙන්නේ. සිද්ධි සිද්ධිනේ විද්‍යාව. දැන් මම ඒ කියන්නේ ආලෝකේ මරණ බව දන්නවනේ. එහෙම සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයාට ඊගාට වෙන එක පිළිබඳව තක්කෝපකකින් ඇදගෙන වැටීමක් වෙන්නේ නැහැ. විවේකීව බලන්න පුළුවන් ගතියක් තියෙනවානේ. ඉතින් ඒකට පුළුවන් වෙනවා මේ අපිට ඊගාව වෙන්න තියෙන වැඩේ පිටුමකට ෆ්‍රී choice එකක් හම්බ වෙනවා අපිට වෙනස් කරන්න පුළුවන් තත්ත්වය හම්බ වෙනවනම් ඒව නොදී අවස්ථාව දෙනට වඩා හොඳයි නේද දැනගෙන සිද්ධ වෙන එක ඒක නිසා සමාජ එක මරණ අවස්ථාව නොවෙන්නත් පුළුවන් උනා උනත් ඒකේ තියෙන වේදනාව වේදනාව වශයෙන් දැන ගැනීම නැත්නම් අවිද්‍යාවෙන් තොරව ඒක බැලීම තමයි දරුවචනසේ දේශනා කරන්නේ. මිනිස්සුයෙකුට විතරක් කර හැකි ඉතාමත්ම වැදගත් දෙයක මරණ වේදනාව කියලා කියන්නේ අත්දැකීම් වල ඉහළම කෙලවරක්. කියන්නේ ආන්තික කෙලවරක්. ඒකෙදි පුළුවන් බවයි මතක් කරන්නේ. කොටින්ම රාහුල ස්වාමීන් මතක් කරන්නේ ඔබ ආනාපානේ හැම පැතිකඩක්ම දැකලා තිබුණා නම් අවසාන හුස්මත් යන්නේ දැක දැක දැන දැන. එතකොට ඒකට සූදානම් වෙච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි හොඳටම දන්නව නම් විභාගයට යන්න ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රයේ තියෙන මේවයි කියලා. ප්‍රශ්න පත්‍ර ලීක් කරන වෙලාව කොච්චරද තියෙනවනේ. එහෙම නැතිනම් අපි දන්නවනේ මොකක් කොහොමද විභාගයට ගියහම අපි අංක කරන්නේ කියලා. එතකොට අර බල ප්‍රසජා බලනකොට අපිට තක්කු මුක්කු නැහැ. එකක් ප්‍රත්‍යයයි අනිත් එක දන්නදී කියා ගන්න පුළුවන්. නිසා මේ වෙලාවට කලබල වෙලාවල් වල එළඹ සිටි 100 කටයුතු කිරීමයි ඔය වෙන උපකරණයේ අන්තර සූත්‍ර මොනවාක්වත් නැති වුණාට ඒක තමයි වැදගත්ම අවශ්‍ය කරන දේ ජීවිතේකට. ඒකට යන්න නම් අපි ඒ බව දැනගෙන ඉන්න එක. ඒ වුණොත් මොකද කරන්නේ කියන එක නෙවෙයි. ඒ නිසා අර මේ ක්‍රිෂ්ණමූර්තිතුමා හොඳට උපමාවක් දෙනවා. එයා කියනවා අන්ධකාරේ මඳ අන්ධකාරේ ගොම්මනේ අපි ඇවිදිනකොට මේ කකුල පාත් කරමින් යනකොට යම් විදියකට දැක්කනම් මේ කකුල තියන්න හදන සර්පේකුඩ කියලා. අපි වමකට දුවන්න ඕන දකුණට දුවන්න ඕන කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ නේ. දන්නවා පෑගුණොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් දුවන හැටි අපි දන්නේ. ඒක ක්‍රමය අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ චිත්තක්ෂණ කලින් දැක්කනම් මේක විසකෝර සර්පයා ඌ එතකම්ම නිදි. කකුල තිබ්බොත් කරනවා. අනිත් වගේ තමයි මේ කෙලෙස් පහළ වෙන්න චිත්තක්ෂණ කලින් දන්නවනම් ඉතාමත් ධර්ම ක්ලේශය වුණත් ඒ ක්ලේශිත අපිට දෂ්ට කරගන්න බැරුව යනවා. ආ මේක තමයි යෝනිසෝමනස්කාරයෙන් කරලා දෙන්නේ පුළුවන් තරම් එන ටිකට එනකොට සූදානම් කරලා තියෙනවා. ඒක බරපතල දේවල් වලට මුලින් කරන්න බෑ. පොඩි පොඩි දේවල් කරගෙන කරන්නේ ඉතාම බරපතල දේකට ඔය යාන්ත්‍රණයම යය වෙන දෙයක් නෑ. මරණ වේදනාවේදී ඒකම තමයි. මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මිචිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා ලද්දේ උඩසේටියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකනවා.